කාගෙන ඉන්නේ මං උදේටයි හවසටයි වගේ හැම කොහොම හරි. එතකොට අපි සංඥාක මට ගොඩාක් ඇත්තටම ප්‍රායෝගික தත්ත්වෙ මන්දි කියලා ගොඩක් තේරෙනවා. අපි භාවනා කරනකොට සමිනාස අපි භාවනා පන්ති කිකින් ගියා. හොඳයි කියන පන්ති කියලා ස්ථානේ ගියා තමයි. නමුත් මේ භාවනාවලදී අපිට ආනාපාන සතිය වගේ භාවනාවක් කරනකොට අපි කරනාට දැන් අපිට කියලා තියෙන්නේ උත්සාහයට පාලනය ගැන ඒ ගැනම කර කර ඉඳලා ඉතින් ශරීරයේ විදර්ශනා වඩන්න කියලා ටිකක් කියලා දෙන උදාහරණ ශරීරය බලන්න මේ ශරීරයේ කලබන ආරෙන් ඇදිච්ච එකක් මේ මම නෙවෙයි මගේ නෙවෙයි කියන තැන ගන්න තමයි එතන කියලා තියෙන්නේ නම් සම්මානට මට හිතෙනවා ඒ අවස්ථාවේදී අපි භාවනා කරන මොහොත විතරයි වගේ තමයි ඒ තත්ත්වයට අපිපත් වෙන්නේ ඒක වැරදීනේ එහෙමයි. ඇත්තටම වැරදි. දැන් අපේ ස්වාමීන් වහන්සේලාගේ දැන් මේ ධර්මය මම අර අහනකොට දැනුණා අපි නිතරම නිතරම දකින දකින පුද්ගලයා එතන ඉන්නේ පුද්ගලෙක් නෙවෙයි කියන එක අරගෙන මෙතන ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ මේ ඇහි රූපයයි විඥානයයි ඒක යන ආයතනත් කියන සිල්ලම නෙදී කියලා හිතනවා. ඉතින් ඒක ඉතින් එතකොට මට හිතෙනවා අපි අර කරපු භාවනා මෙතෙක් කල් අපි නිවනට ගියා වගේ දුකත් තිබුණා ළඟට දුක කියලා වැඩක් නෑ ඒකත් දන්නවා නමුත් හන්දනේ අපි නිවනට මම ඉස්සරහම ගිහිල්ලා එතනින් තමයි ඇත්තටම ධර්මයටම යොමු වුණා මට හිතුණා ඒක ධර්මයට යන්න කරුණුත් ආවා මට කරුණුත් ආවා ධර්මයට යන ඉතින් ඒක දිගටම මම ඒක දිගටම ගියා ගාම්පතලේ උගන්වනවා ඒක මේක හැමදේම කරනවා දැනුත් කරනවා කොහොම හරි ආඳින්නේ මට ඕනන්නේ ප්‍රායෝගිකව නිතර නිතර අර කොහොම හරි මේ ටිකේ ඉන්න ටිකෙන් ගන්න ඕනේ අපි සවිනාසය අපි නිවන දකින්න ඕනේ කියන එක ඒක අපි ගන්න ඕනේ දැන් බුද්ධත්වයට දේශනා කොච්චර ගහලා තියෙනවද දැන් 15 තියෙනවා මම හැමදාම නෝට් කරගෙන සමාලිව අපේ ආන්දනේ අර පිළිවිලින් ගන්න අපහසුවක් තියෙනවා. දැන් තැන් වලින් තමයි මේක විදිහට වැටෙන විදිහට උදාන්නේ. එතකොට අතනින් මෙතනින් තමයි දැනෙන්නේ. ඒක පිළිවිල කියන්න තිබ්බනම් හොඳයි ඔය ආදී ප්‍රතිපදාව. ආදිතිත ගැන වෙනම නිමන් දකින්න ප්‍රතිපදාව කික වෙන වෙන විදිහට මාතෘකාව යනවනේ. එකක් මාතෘකාවක් ඔස්සේ ගිහිල්ලා එක දිගට යන ජාත් තිබ්බනම් එක දිගට අපිට යන්න මම හැමතැනම කියවනවා. මට හිතෙනවා එහෙම හොඳයි කියලා දන්නේ නැහැ අපි අන්දමේකින්. මේ නිවන් දකින්න ප්‍රතිපදාව සරලව කියලා දැන් 1 2 3 4 පිළිවිලින් බලන්න විදියක් නැහැ නේ අපි හඳ මේක ඉතින් මට ටිකක් ගැටලුවක් අතනින් මෙතනින් බැලෙන්නේ ඉතින් හොඳ ඒවා තමයි හැම එකම දැන් සබ්ස්ක්‍රයිබ් කරාම එනවනේ ලිස්ට් එකම එනවනේ එක පිළට අපි හඳේ එක පිළිවෙලට ආවේ නැහැ නේ මම ගහනවානේ බුද්ධත්පාද කියලා ගහනකොට එන්නේ දැන් තැන් වලින් වගේ තමයි මට නම් දැනුනේ ඕ ඒක තමයි හඳුනේ එහෙම වෙන්නේ නැහැ. අපි දාන එක එනවනේ එතකොට දැන් අන්තිමටම දාන එකත් එනවනේ 101 ආවනේ. ඔව්. ඔව් එහෙමනම් අනිත් ඒවාත් පිළිවෙලට පල්ලෙහාට ගියොත් එහෙම ලයින් එකට එනවනේ ටයි ලයින් එකට. එකටම පල්ලෙහාට ගියොත් එනවනේ. අපේ ස්වාමිනාන්ට අලුත් ඒවා එනවා. ආවට මට තාම මම තැන් තැන් වලින් තමයි අරන් තියෙන්නේ මම නෝට් එකක් දාගන්නවා මම හෙට ඉස්සර ඉඳන් පුරුද්දක් ඒක. මම නෝට් එකක් දාගන්නවා. යටින් තියෙන එකක් ගත්තොත් අනිත් ඒවාත් එනවා මේ විදිහට. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් නිවන් දකින ප්‍රතිපදාව ප්‍රායෝගික කියලා එහෙම එකක් ගත්තොත් ඒකේ තියෙන ඔක්කොම එනවා. ඒ කියන්නේ අපි මේ මේ ක්ලික් කරන්න ඕනේ නිවන් දකින්න හොඳයි. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඕකේ මාත්‍රිකා තියෙනවා විශාල ප්‍රමාණයක් මාත්‍රිකා 50කට වැඩිය තියෙනවා. හැබැයි අපිට අදාළ මාත්‍රිකාව ක්ලික් කරොත් ඒ සූත්‍ර දේශනා කියලා ගහුවොත් සූත්‍ර දේශනා සේරම ටික එනවා. එහෙම ටික එහෙම අපි දැක්කේ ඒ විදිහට. දැන් ප්‍රායෝගික පැත්තකට කියලා ගහුවාම ප්‍රායෝගික පැත්තට ඒවා ටික එනවා. දැන් අපේ අපේ සන්නාස සිත කියලා ගත්තොත් එනවාද සිත සම්බන්ධව කියපු දේවල් ඔක්කොම දෙන්නේ? ඔව් එතකොට ඒකේ තියෙන මෙහෙම හිත කියලා දෙයක් නැහැ කියලා තියෙන්නේ. ඒ දේශනා ටික එනවා. ඊට අමතරව ඕකේ තියෙනවා සත්‍ය තමයි අපේ ගෙදර කියලා. එතකොට ඒ ටික එනවා. අර සතර සතිපට්ඨාන කියලා ගහුවාම ඒ ටික එන්නේ. ඔව් ඒ ටිකම කිව්වා අපේ අමේ. මට දැන් ඊතර අර හිත කියලා දෙයක් නැහැ කියන එකේ එක කියලා ඉන්නේ නැහැ නේද වැටෙනවා දෙක තැනක නෑ වැටුන්නේ මට. හිත දෙක තුනයි ගමන් කිව්වා. එක කියන එක කොතනද කියන එක තමයි ප්‍රශ්නයක් වුණා. අපි බලන්නම් පුළුවන්. ඒ ටික තමයි හාමුදුරනේ මට දැනගන්න ඕනේ මොනේ මට තව එකක් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය මට ඒක ඇතුළුවක් කියලා තිබ්බ ස්වාමීන් වහන්සේ කරදරයක් නැත්නම් විතර වෙලාව තියෙනවා නම් මට සතිය ඔබතුමියට සුදුසු නැති වගේ අපිට දැනුනේ ඒක ඒකට ඕනි ගොඩාක් ඔය විතක්ක ਵਿਚාර අඩු ස්වභාවයක කෙනෙකුට ඒක ඒක ඇවිල්ලා මේ දැන් ඔය බුදුන් වහන්සේ පස්වග දවස ගාව ගුරුවරු ගාව ඉන්නකොට ඒ නිගණ්ඨ ධර්මයේ පස්වග දවස ගාවනේ තියෙන ආනාපාන ඔයක තුල සමාධිය තුල ලෞකික සමාධියනේ තියෙන්නේ. ඒ ලෞකික සමාධිය ඔස්සේ ප්‍රථම ධ්‍යාන ධ්‍යාන ඔස්සේ යන ගමනක් තුල නාම රූප දකින්න හැකියාවක් නැහැ. මේ මනාකොට සියුම්ම මේ දර්ශනාභෝධේ නැතුව. ඒක තමයි ස්වාමීනි. එතන තියෙනවා නාම රූප දකින්න. දැන් දැන් අපි ඔය දැන් මේ කොහෙන් ගියත් විදර්ශනා භාවනාවෙන් යන්නේ. ඔව් අපි සම්මත. ඊටදී බොහොම සරලව අපි විදර්ශනාව පැත්ත පෙන්නනවා හැබැයි මේ මොකද අරකේ නාම රූප දකිනකොට බාහිර රූපයන්තේ තොලාග්‍රේ කියලා දැකලා ඊට පස්සේ නාමයන්තේ ඒක සිතින් දකින්න එපා. ඒක සිතින් දකින්න ඕනේ. ඒකට ධානා මට්ටමටම එන්න ඕනේ. ඒ කියන්නේ ධ්‍යාන අවස්ථාවටම සමාධිමත් සිත හැදෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි Tamanට අර සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි පස සිස්සාමි කියන තොලාග්‍රේ ප්‍රකට කරලා බාහිරට ප්‍රකට කරන දැකලා චිත්ත සංකාරම් පටිසංවේදී අස්ස සිස්සාමි පස සිස්සාමි සික්කති කියන තැනට නාමයේ අන්තයට සිත අන්තයට එන්න ඕනේ. ඒක තමයි අපි සමිනාස ඒක ටිකක් අපිට කාලය යන දිග වැරක් ගොඩක් කලාවට මේ බුදුන් වහන්සේ ආපු මග ඒකයි. ඒක නාම රූප පරිච්ඡේදය එතනින් දැක්කා. දැකලා ඊට පස්සේ සත්සතියගත කරේ. ඒක ඊට පස්සේ හතර ඉරියව්වෙම බුදුන් වහන්සේ ඒක ඒක ඒ කියන්නේ පරයන්කේදී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුනේ. ඊට පස්සේ බුදුන් වහන්සේ ඒක සතර ඉරියව්වෙම ප්‍රගුණ කරා. ඒක තමයි සස්සතිය රුවන්ගෙහි සක්මනේහි ආපටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරා. ඔය සේරම තියෙන විස්තර ඒකයි. ඒ කියන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ අපිට කියනවනේ සම්පජානකාරී හොති ආලෝකිතේ විලම ඒ පැත්ත බලනකොට මේ පැත්ත බලනකොට වැඩ කරන හැම මොහොතෙම තමන්ගේ සිතේ ඒ නාම රූප ඒ ඒ මේ මේ මෙතන නාම රූප පරිච්ඡේද හැම මොහොතෙම මේ ලෝකේ ඇත්ත වෙලා නෙමේ සිතත් සත්‍යයක් නෙමේ මේ හැම දෙයකම මිදුණු ඒ ඒ ඉව්විම ස්වභාවය ඒ කියන්නේ ඒ කියන්නේ මේ හැම දෙයකම දැන් බාහිරින් මිදුණු රූපයෙන් මිදුණු නාමයෙන් මිදුණු ඒ ස්වභාවය තුළ ශුන්‍ය ස්වභාවය අරහත් සමාධිය කියන එක. ඒ කියන්නේ සංඥා වේදනා නිරෝධයක් එක්කලා. ඒ කියන්නේ මේක වෙනින් විදිහෙන් කියනවා නම් සුකුම ස්වභාවයක් එක්කලා. ඒ කියන්නේ බාහිරට කම්පණය වෙනවන මේ බාහිර මේ මේ මේ මේ මේ සුපුටුවන්දන් කියලා එහෙම නැහනේ. ඒතකොට පිටෙත් එහෙම දේවල් නැහනේ. අන්නේ මිදුරු ස්වභාවය තුල අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත ස්වභාවයක කටයුතු කිරීමයි එතකොට මේ මේ බුදුන් වහන්සේ ඒක සතර ඉරියව්වෙම ප්‍රගුණ කිරීම තුළ අපිට දකින්න ලැබෙන්නේ. මොකද ඔව් සත දැන් පටිච්චසමුපාදයේනේ කොහොමත් මෙතන තියෙන්නේ සංඛාරණේ තියෙන්නේ. සංඛාර අවිද්‍යාපච්ච සංඛාරණේ මුළු පටිච්චසමුපාදයෙන් බලුවාම මුළු පටිච්චසමුපාදයේම තියෙන්නේ අවිද්‍යාපච්ච සංඛාරා. සබ්බ සංඛාර සමතයක් තමයි නිවන නිවන අපි දකින්නේ. ඒ කියන්නේ ඒක වචන විතරයි. සංඛාරක් කියන්නේ සිතුවිලි. ඔව් ඕකේ. හිතවිලි වල සත්‍යයක් නැති බවයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොටම වැටහෙනවා. එතකොට විනීත ලෝකයේ අවිද්‍යාව දෝමනස්සනං කායේ කායानुපස්සී විහෙරති කියනකොටත් තේරෙනවා මේ ලෝකයේ අත්තක් නොවන බව දකින්නයි අපි කායानुපස්සනාව සතර සතිපට්ඨානෙත් වඩන්නේ. ඔබතුමිය ඔබතුමිය දැන් බෞද්ධ වෙන්නේ භව නිරෝධයක් දකින්න නම් තමයි. ඒ කියන්නේ ලෝකයේ අත්තක් කියලා ලෝකේ ඇත්ත ප්‍රකට කරගන්නවා නම් ඇත්ත කරගන්න තැනක නිවන් මාර්ගකුත් නැහැ. බුද්ධ ධර්මයක් අපිට අපි ඉස්සලම මේක දකින්න ඕනේ බොහොම සරල තැනකින්. ඒ කියන්නේ අපි කොතනද ඉන්නේ කියන එක. අපිට මේ ලෝකේ ඇත්තක් කළාද තියෙන්නේ නැත්නම් අපි අපි මේ අපි සබහාම බව ඒ කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියන්නේ භවයනේ. පොත තියෙනවා කියන්නේ පොත පොත මේසේ පුටු ඇඳන් ඊර හඳ මේ දරුවෝ ගෙවල් දොරවල් කොම් භවයටනේ අයිති වෙන්නේ. එතකොට භව නිරෝධයක්නේ බෞද්ධ කියන්නේ. එතකොට භව උද්ධනේ භවය අයින් කරන එකක්නේ වෙන්න ඕනි. භවයට ඇලෙන එකක් නෙමෙයිනේ. භව ගාමී වෙන්න බෑනේ. භව ගාමී නම් භවයේ දැන් භවයට භවයට තමන් ඇවිල්ලා සාමාන්‍ය සතා කිව්වපව ලෝකේ ඇත්ත කරගෙන ඉන්නේ. ලෝකේ ඇත්ත කරගත්ත භූමියේ බුද්ධ ධර්මයක් නැහැ. ඒක අවිද්‍යාව භූමිය. අමරණීය තත්ත්වේ ගන්න ඕනේ. ඉතින් අමරණීය තත්ත්වයට එන්න යටදී නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ. ඔතන එහෙම එහෙම හිතන්න යන්න එපා. ඔතන අමරණීය අමුතු තත්ත්වය එහෙම නෑ. මෙතන තියෙන සිත. සිතේ කතාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සිතට සිතුවිලි සිතුවිලි වල මිදුණු ස්වභාවය තමයි අමර අමරණීය කියන ලෞතර සෝය තියෙන එතන. සිතුවිලි තමයි මේ මේ මෙතන අපි ඔක්කොම මේ සිතුවිලි මේ ඉන්නේ අපි මේ මේ ඔක්කොටම රාග දේශමෝ සේරටම හේතුව සිතුවිලි. අපි දකින්න ඕනේ අපේ හිතට එන අරමුණු තමයි මේ සේරම කතාව තියෙන්නේ. අපි ස්වාමීන් වහන්සේ දැන් අපි ආයතන ආයතන දැන් පහ විදිහට ගන්නේ නේද අපි ඇත කරන අධිලිය ශරීරේ. එතකොට අපි ස්වාමීන් වහන්සේ මන ආයතනය කියන එක දැන් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් මන ආයතනය කියන්නේ. මොකක්ද ඒකේ ප්‍රශ්නේ තේරුම ඔය වචනේ අහුන්නේ නැහැ. දැන් අපි ආයතන පහ ගැන කියන්නේ බාහිර ආයතන පහත් එක්කනේ අපේ ගනුදෙනු යන්නේ ස්වාමීන් වහන්සේ නාම රූප. එතකොට මන ආයතනය කියලා තේනවනේ අපි සවන්නාගේ මන ආයතනය කියන්නේ කොතනද ඔය? එහෙම කොහෙවත් තියෙන එකක් නැහැ. දැන් අපි ගත්තොත් අස කියලා අස කියනකොටම ආයතනයක්නේ. ඒ අස කියන එක ආයතනේ මේ මස්සහ නෙමෙයිනේ. එතකොට එතන ආලෝකයක් තිබ්බොත් ආලෝකයට මේ පොත කියන එක පේන එකමනේ අස කියන්නේ. පේන බවටනේ. ඔව්. ඒතකොට පේන බවට නම් ඇස කියන්නේ ඒක මේ මොහොතේ ආලෝකයක් නැතුව පේන්නේ නැහැ. එතකොට මේ ආලෝකයක් එක්කම මෙතන ප්‍රසාද වීමයි ඒ පේන බව තුළ පොත කියන එක හැඳිනීම මන ආයතනයත් එතනමයි තියෙන්නේ. මන ආයතනය කියලා වෙන කොහෙවත් තියෙන එකක් නෑ. එහෙම මේ එක එක මේක ඇවිල්ලා කොහෙවත් තියෙන තැනක් නෑ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ දැන් ඔබතුමී හීනයක් දකින්නවානේ. දැන් අපතුමී අපි කියනවානේ හීනෙන් නැගිටින නැත්නම් හීන තුල සිර වෙලා ඉන්න එක පෙන්නනවානේ ඕපපාතික උප්පත්තියක් කියලා. පෙන්නනවානේ ඒක ඇහුණානේ දේශනේ. ඕපපාතික උප්පත්තියක් කියන්නේ මෙතන ගර්භයක් නැහැ, දරුවෙක් නැහැ, වයසට යන්නේ පොඩි පොඩි අය නැහැ, ලෙඩ වෙන්නේ එතකොට මේ ඕපපාතිකයිනේ ඒ කියන්නේ හීනේනේ දැන් හීනේ තුල ඉන්නවා කියමු. හීනේ ඉන්නකොට හීනේ ඇත්ත වෙලානේ තියෙන්නේ. එතකොට හීනෙන් අපිටම අපි නැකිට නෑ කියලා අවදුනේ නැහැ කියලා හීනෙමයි කියලා ඉන්න දැන්. එතකොට අපි හුස්ම ගියා කියලා හිතන්නකෝ. ශරීරය පොළොවට පස් වුණා කියලා හිතන්නකෝ. එතකොට දැන් අපි හීනේ නැකිටලා නැහැනේ. අපි හුස්ම ගිහිල්ලානේ. අපි හීනේ තුල ඉන්නවනේ හිර වෙලා. එතකොට අපි ස්පර්ශ ධර්මයෙන් වැඩකුත් නැහැනේ ස්වාමීන් වහන්සේ. හවු නෑ. අපි දැන් අපි ගත්තදීමකෝ අපි අපි ගන්න ධර්මයේ යථාර්ථයේ අරගන්නවා නම් අපි අපි නිින්දෙන් ඒ විදිහට එකක් දකින්න නම් ඉන්නේ මොකද අපි නැති වුණා නම් අපි යන්නේ වෙන තැනකට මේ අපි සතර යනවනේ නේද නෑ ඒ කියන්නේ මෙතන මෙහෙම දෙයක් තියෙනවා ඒ කියන්නේ ඕක තමයි අපි ওই දිව්‍ය ලෝක යනවා කියනක් කියන්නේ ඒ කියන්නේ ඔත හීනේ කොහෙද තියෙන්නේ කියලා අපි අහන්නේ තියෙන තියෙන ඒ කියන්නේ අපේ සිතට සකස් වෙන එකනේ මේ හීනේ කියන්නේ ඒ මොහ ඒ ක්ෂණයක සකස්මක් නෙවෙයි තියෙන සංඥාවනේ ඔව් යටිහිත ඒවා එහෙම ඒවා එහෙම දැන් ওই පොත්වල තියෙන ඒව කතාව නෙමෙයි මෙතන තියෙන්නේ ප්‍රායෝගික පැත්ත. දැන් ප්‍රායෝගික පැත්ත බලුවම අපි හීනේ නැකිටනා කියන හීනේ කොහෙද තියෙන්නේ අපේ ශරීරේ නැත්තම්. හරි නෑ. දැන් හීනේ කොහෙද තියෙන්නේ? අපේ ස්වාමීන් ශරීරයේ නෑ දැන් ඔය ගන්න මම දන්නේ හිතේ මං කියන්නේ යටිහිතේ ක්‍රියාකාරීත්වයක් නිදා ගන්න මේ දැන් පේන එක අපි හිතමු දැන් දැන් දැන් ඔබතුමිය දැන් ඔය කියන්න යන්නේ ශරීරය ගැන අපි හැම බලමු එහෙනම් එතකොට දැන් ආලෝකයක් නැතුව පේන්නේ නෑනේ ආලෝකයක් නැතුව පේන්නේ නෑනේ එතකොට දැන් මේ අහට නෙමෙයිනේ පේන්නේ මෙතන නෙමෙයි දැන් ඒ කියන්නේ මරුණු කෙනාටත් අහක් තියෙනවනේ මත් අහක් තියෙනවනේ මරණ කෙනාට මරණ කෙනා මරණ කෙනාටත් මස්සහ මරණ කෙනාටත් මස්සහ තියෙනවනේ. ඔව් අපි ස්වාමිනාට කර්ම රැස් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. නෑ නෑ නෑ ඔය කියන එකක්වත් නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. මරණ කෙනාටත් මස්සහක් තියෙනවනේ. තියෙනවා ස්වාමිනා. ඒකට මරණ කෙනාට පේන්නේ නෑනේ. පේන්නේ. මස්සහට පේන්නේ නෑනේ එතකොට. ඔව්. එතකොට මෙතන පේනවා කියන එක දැන් ආලෝකයක් නැතුව පේන්නේත් නෑනේ. නෑ. එතකොට ඔය පේනවා කියන එක ආලෝකයක් නැතුව පේන්නේ නැහැ කියන්නේ අපිට අන්ධකාරයේ පේන්නේ නැහැ දැන් මේ ඇඟ ඇතුලේ නම් මේ සිත තියෙන්නේ. සිත තියෙන ඇඟ ඇතුලේ නම් අපිට දැන් ආලෝකය නැතත් පේන්නේ නැහැ. දැන් ආලෝකය නැතුව පේන්නේ නැහැ කියන්නේ මේ සිත ඇඟ ඇතුලේ තියෙන එක නෙමෙයි ආලෝකයටයි තියෙන්නේ පේනවා කියන එක. ඔව් ඉතින් ආලෝකයට නැයිති වෙන්නේ ඒකට හේතුව දැන් ආලෝකයක් නැතුව පේන්නේ නැහනේ. පේනවා කියන එක විතර ප්‍රසාදයක්නේ. ප්‍රසාදයක් කියන එක දැන් ආලෝකයක් නැතුව පේන්නේ නැහැ කියනවා නම් ඒකෙන් ආලෝකයට මේ සිද්ධියක් නෙමෙයි මෙතන වෙන්නේ ආත්ම කතාවක් නෙමෙයි. ආලෝකයක් තිබ්බොත් ආලෝකයට වැටෙන හැඩතල ඒ හැඩතල අර කණ්ණාඩියට වැටෙනවා වගේ එක තමයි අපි කියන්නේ පේනවා කියන්නේ. එතකොට ඒ ආලෝකයට මේ එළියේ තියෙන හැඩතල කණ්ණාඩියට වැටෙන එක කණ්ණාඩිය ඇතුලේ මොකුත් නැහැනේ. එතකොට ඒක එළියේනේ තියෙන්නේ. මේ සිත අපේ ඇඟ ඇතුලේ ඇඟ ඇතුලේ තියෙන සිතක් නෙමෙයි. මේ චිත්ත තියෙන තැනක් පණවන්න බෑ. මේකයි කියන්නේ අන්තරය කියලා කියන්නේ ඒකයි. ඒ අන්තරීක්ෂය කියන එක මේ සිත පණවන්න බෑ. මේක ඇඟ ඇතුලේ කියලා ගත්තොත් මේ මේක බොරුවක් වෙනවා. ඒකට හේතුව ශබ්දයක් නැතුව ඇහෙන්නේ නැහැ. එහෙනම් ශබ්දයක් නැතුව ඇහෙන්නේ නැත්නම් ඒක එළියටනේ ආයි ප්‍රසාදයක්. අජ්‍යත බහිද්දා කියලා පෙන්වන්නේ ඒකනේ බුදුන් වහන්සේ අන්ත දෙකටම නැති මජ්ජිමානං කියලා ධර්ම දේශනා කරන්නේ. අත් කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි මහණෙනි තීන ලෝකයක් නැහැ මහණෙනි කියන්නේ ඒකනේ. එතකොට මෙතන සම්භූත වෙනවා කියන්නේ සකස් වීමක් මිසක් තියෙන එකක් නෙමෙයි. තියෙන එකක් නෙමෙයි. අනින් වාට දැන් එතකොට සීන සීන පේනවා කියන එක ඒ සීන කියන එක මෙතන මෙතන එකයි පැහැදිලි කරන්න ගියේ. ඒක අපේ ඇඟ ඇතුලේ තියෙන එකක් නෙමෙයි ශක්තියක්. ශක්තියක්. ඒ කියන්නේ මෙතන දැන් අපි සිරස දානවන ටීවී එකේ දැන් සිරස යනවා ලොකු ෆිල්ම් එකක් යනවා කියමු සිරසේ දිව්‍ය ලෝකේ වගේ යනවා කියමු. එතකොට මේ සිරස දැන් ඒරියල් එකෙන් අල්ලන්නේ ඒ කියන්නේ සර්කිට් එකකින්නේ. නෑ. දැන් අපිට යාපනයේ සිරස දාන්න පුළුවන්නේ. පුළුවන්. නුවරඑළිය දාන්න පුළුවන්, ඇමරිකාවෙත් දාන්න පුළුවන්. ඕන තරක සිරස තියෙනවානේ. දැන් මේ අපි ඉන්නේ එළියේ. ඒ කියන්නේ සිරස දෙරණ ඕනම එකක් තියෙනවානේ මේ තරංග ඇතුලේ දැන් අර ඒරියල් එකෙන් අල්ලන්න පුළුවන්. ඔව්. දැන් අපේ ඇස් වලට පේන්නේ නැතුණාට දැන් මේක අපි ගත්තාම විශාල ලෝකයක් වගේ එකක් හදත හැකිනේ. අපර ප්‍රොජෙක්ටර් එකක් ගහලා විශාල ස්ක්‍රීන් එකක ලොකුවට දිව්‍ය ලෝකයක් මවතය කියන්නේ සිරස වගේ දාතය කියන්නේ. ඔව් සර්. දැන් ඒක කොහෙද තියෙන්නේ? කොහෙන්ද ඒක ආවේ? ඒක තමයි තරංගය. තරංගය කියලා ශක්තියක් නේ. ඒක මේ එක එක විවිධාකාරයන දැන් අපි කියන චුම්බක ශක්තිය, විද්‍යුත් ශක්තිය, අපි කියන තාප ශක්තිය, ඔහොම එක එක ශක්ති ගැන කතා කරනවා. ඒ වගේ තමයි මේ විඥාන ශක්තිය කියන්නේ. ඒ කියන්නේ චිත්ත ශක්තිය. ඒකත් මේ සරංග වගේ. දැන් ඒක නැත්තම් මරුණාම එතන ඉවර වෙන්න එපා. එහෙම නැත්තම්. දැන් ඔබ කියන විදිහට ඒක ඇඟ ඇතුලේ නම් තියෙන්නේ. ඔය කියන විදිහට ඔය කියන විදිහට ඉන්ද්‍රිය ගෝචර නම් ඒ මරුණාම ඉන්ද්‍රියත් එක්කම පොළොවට පස් වෙන්න එපා. හිතක්. එහෙම වෙන්නේ නැත්තේ ඇයි? ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඇයි නැවත සකස් වෙන්නේ? ඒ කියන්නේ මේක ශක්තියක් ඇතුලේ සකස් වෙලා තියෙන්නේ. ඒකනේ නැවත මේක සසරක් තියෙන්නේ. භව කතරක් තියෙන්නේ. ඒකනේ නැවතත් කලලක සකස් වෙන හේතු තියෙන්නේ. වැටේනවද මේ කියන එක? එකම දෙයක් යනව නෙමෙයි මෙතනින් මැරලා කවුරුත් යනව නෙමෙයි ඒව පෙන්වන්න තමයි අපි අර කියන්නේ දැන් වතුර බඳුනට ගලක් දැම්මහම ඒකේ වලලු හැදිලා ඒ මුළු වතුර බඳුනේම තියෙන එකම අංශ ස්වභාවයේ එනේ එතකොට මැද්දේ තියෙන වතුර කොහෙවත් යනව නෙමෙයි මැද්දට ගලක් දැම්මහම වලලු හැදුනට කෙරෝලෙම තියෙන වතුර තමයි බිත්තියේ වදින්න ගිහිල්ලා ඉස්සිලා අර වලලු වගේ ඉස්සිලා පහත් වෙලා එතකොට එකම ජලාංශනේ මැද්දෙන් මුකුත් යන්නේ නැහැ මරුණාම මෙතනින් මුකුත් යනව නෙමෙයි මේ තරංග සිස්ටම් එකේ කොහෙවත් ඒ යන එකක් නෙවෙයි තියෙන්නේ. එතන එතන අංශු කම්පනයක් විතරයි තියෙන්නේ. එතන එතන මුළු විශ්වෙම එකම අංශු ස්වභාවයක් නිසානේ මේ තරංග ස්වභාවය හැදිලා තියෙන්නේ. වැටෙනවනේ. ඔව් ස්වාමීන් එදා එතකොට දැන් දැන් එතකොට මේ අපි ඉන්න මේ අවට දෙරණ හිරු TNL සවාදීන ඕන දෙයක්. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් තරංග එක එක විවිධාකාර තියෙනවා. රටේ නෑනේ. දැන් ශක්ති ලෝකයක් වගේ එකක් පේනවා. අපේ ඉන්ද්‍රියට ගෝචර නැහැ. නමුත් අර ඒරියල් වගේ එකකින් අල්ලන්න පුළුවන්. දැන් ඔබතුමීට මේ කතා කරන එක ඇහෙන්නේ කොහොමද? මේකේ කිසිම නැහැනේ මෙතන මේ වයර් එකක්වත් නැහැනේ මේ හෑන්ඩ් ෆෝන් එකේ. ඒතකොට මේක යන්නේ තරංගයක් ඔස්සේ. ශබ්දයක් යන්නේ. ඒතකොට ওই පැත්තේ රූපම වෙනවානේ. අම්මා කිව්වොත් ඔබතුමීට අම්මා අම්මව වෙනවානේ. එතන මෙතන මේක තමයි සිස්ටම් එක. ඔතන ඔතන ඔතනදී මේ શબ્දෙම තමයි ඔය ඔතනදී ඔය චිත්ත ස්වභාවය, චිත්ත රූප, රූප සංඥා තමයි අපි ඔතන තියෙන්නේ. අර හිරු හිරු දානවා වගේම තමයි ටීවී එකේ. මේ සිත ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒක ධර්මතාවයක් තිබෙන්නේ අපි සම්මාසයට. එහෙම ධර්මතාවයක් කියලා දෙයක්වත් නැහැ. එහෙම කිව්වොත් එහෙමත් දෙයක් තියෙනවානේ. මෙතන කිසිම එහෙම දෙයක් නැහැ. මෙතන තියෙන්නේ හේතුඵල ධමයක්. ඒ කියන්නේ මෙතන සම්භූත වෙන එකක් තියෙන්නේ. භූත වෙනවා කියන්නේ මේ අංශු ටික එක විදිහකට මෙහෙම මෙහෙම සකස් වෙන එකක්. සකස් වෙන. හැබැයි මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපේ හීනේ හීනේ කොහෙවත් තියලා එන එකක් නෙමෙයි. ඒ මොහොතේම හීනේ සකස් වෙලානේ පේන්නේ. දැන් අපි සමිනාගේ නෑ අපිට දැන් අර අපි කියන්නේ යන්නේ හීනේදී අපි ඇත්ත වගේම සපදු පිඳිනවනේ. දැන් අපි ටීවී එක දිහා බලාගෙනත් ඒක කරනවනේ. ටීවී එක දිහාත් බලාගෙන අපි මේ සැප දුක් ඉඳිනවනේ අපි දැන් දෙවෙනි ඉනිම හාය හෙටත් බලන්න වාඩි වෙනවනේ ටීවී එක. කියන්නේ කතාවක් අපේ ඇතුලේ යනවනේ. ඒ දැන් දෙවෙනි ඉනිමේ ඒ ඒ දෙන්න පුටු පුටු දෙකක් උඩ වාඩි වෙලා කතා ඉවරනකම්ම සෝෆා එක කතා කර කර ඉන්නවා. අපි ශබ්දේ සම්පූර්ණයෙන්ම ඔෆ් කරා කියමු. දැන් අපේ ටීවී එකේ ශබ්දයක් නැහැ. ඒක අඩු කළා. එතකොට අපිට පේනවා දැන් දැන් දෙවෙනි ඉනිමේ සෝෆා එකේ අර දෙන්න වාඩි වෙලා ඉන්නවා. නමුත් අපිට කතාවක් නැහැ. ඇයි ඒ? ශබ්දයක් නැතුව කතාවක් නැහනේ. දැන් ටීවී එකේ දැන් දෙවෙනි නෝ දැම්මහම සෝෆා එක දෙන්න වාඩි වෙලා ඉන්නවා දැන් කතා කර කර. දැන් අපි ශබ්ද අඩු කරනවා. එතකොට අපිට දැන් ශබ්ද ඇහෙන්නේ නැහැ. හැබැයි දැන් දෙවෙනි ඉන්නම යනවා. දැන් අපිට කතාවක් නැහැ නේ ශබ්දයක් නැතුව. දැන් කතාව තියෙන්නේ එළියේ නෙමෙයි. කතාව තියෙන්නේ මේ ශබ්දෙත්. ඒ කියන්නේ මේ සිත කියන්නේ ධොනියක්, තරංගයක්. මේක අපේ අභ්‍යන්තරයේ සකස් වෙන එළිය නෙමෙයි චිත්ත. ඒකට රූපයක් එකතු වුනහම චිත්තයක් කියන්නේ. ශබ්දෙට රූපයක් එකතු වුනහම චිත්තයක් වෙන්නේ. මේක අතිශය ගැඹුරුයි. ඔව් මේක අතිශය ගැඹුරුයි. මේක මේක ලොකු විශාල පරයක් අපි පැහැදිලි කරනවා. ඒක සමහර දේශනාවලින් තමයි අහන්න ලැබෙන්නේ අභිඥා දේශනාවල. ඒ කියන්නේ මේ රූප කලාප 54කින් කොහොමද රූපයක් ප්‍රසාද රූපයක් හැදෙන්නේ? ඒකට කම්ම චිත්ත ඍතු ආහාර කියලා සතු සමුත්තාන වලින් රූප කලාප සුද්ධාස්තක වලින් හැදෙන හැටි ඔක්කොම පැහැදිලි කළා තමයි අපි මේ සේරම පෙන්නලා කියනවා මේ බුදුන් වහන්සේ දාරු චීරට කිව්වා වගේ දික්ට සුත කියලා ප්‍රධාන දෙක පෙන්නවා එකතු වෙනවා එහෙම වුණොත් එතන රූපයක් තියෙනවා නම් නාමයක් ශබ්දයක් තියෙනවා නම් ශබ්දයයි රූපය එකතු වෙන එක තමයි සිත කියන්නේ හැබැයි මුත කියන්නේ අර ඒක එච්චර ප්‍රකට නැහැ නමුත් ඒකත් එහෙම තියෙනවා සුවදිනුත් ඒ වගේ රූපම වෙනවා කියන එක බුදුන් වහන්සේ ඒකයි ditta sutta mutta කියලා දාරුචීලට පෙන්නන්නේ. ඒක එකතුනේ නැත්තම් ditte ditta වත්තම් වෙනවා. ඒක සුතේ සුතමත්තම් වෙනවා. එතකොට මේ දෙක සම්පටිච්ඡන්න වෙන්නේ නැහැ. එතකොට මේ දෙකේ මේ සිතක් නැහැ. ඒක මේ දෙකට හරයක් නැති වෙනවා. වටිනාකමක් නැති වෙනවා. රාගදේශමෝ සිතක් හටගන්නේ. ඒකට හේතුව මේ ශබ්දයයි මේ වර්ණයයි එකතු වෙච්ච නිසා තමයි මේ මොහොතේ ඔබතුමාට ඔබතුමියට මේ කියන ඒවට රූපම වෙන්නේ. රූපයක් තියෙන නාමයක් නාමයක් තියෙන රූපයක් කිව්වේ ඒකයි. එතන එන්නේ විද්‍යාත්මක විදිහට වචන ටිකක් එක්ක යනකොට අර විද්‍යාත්මක වචන හුදු ඥානය අපි ස්වාමීන් වහන්සේ අපිට නෑ විඥානයක් කියන්නේ විඥා නාම රූප පත්‍ය විඥානේ නාම රූප පත්‍ය විඥාන කියන්නේ ශබ්දයයි මෙතන තියෙන්නේ වර්ණය විතරයි. ශබ්දයයි වර්ණයයි තුල එකතු වීම තමයි චිත්ත නියාමය. ඉතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියලා බුදුන් වහන්සේ නියාම ධර්මයක් පෙන්නනවා. මේ නියාම ධර්මයේ සාර සබහා දහමක්. දැන් අපි ගහක ඔව් දැන් මේක සතෙකුට කෑම දානකොට පිඟාට තට්ටුවක් දැමම අර කෙලවුනවා වගේ දෙයක්. ඒකේ රූපයක් වෙන එක මැවෙන එක. ඒ කියන්නේ දැන් දැන් මෙතන શબ્දේ શબ્දේ ඇත්තක් නෙමෙයි. දැන් අපි අපි ගිරවෙක් ගෙදර හදනවා නම් පෙත්තපත් කෑවද කියලා හුවොත් එහෙම ගිරව කියනවානේ පෙත්තපත් කෑවා කියලා. එතකොට ඒ ගිරවට ඒවා මොනවත් එහෙම ගිරව දන්නේ නැහැනේ හිතලා කියනවා නෙමෙයි අර શબ્දෙට શબ્ද ප්‍රතිකම්පන. අර අපි ඉපදෙනකොට මුකුත් දන්නේ නැහැනේ. ඉරක් තියනවද හඳක් තියනවද රෝස පාට රතු පාට ඔක්කොම මොන්ඩිසෝරියද උගන්නන ඒවානේ. දත්ත දානවනේ තේරෙම කම්පියුටර් දානවා වගේ. ඔය ඉගෙන ගන්නගෙන ඔක්කොම දත්ත දානවා කියන්නේ શબ્දනේ දාන්නේ. શબ્ද වලට රූප පෙන්නනවා. බෝඩ් ලෑල්ලක ඇඳලා මේ අයන්න කියලා පෙන්නලා අපි අයන්න කියනකොට ඒ අයන්න කියන රූප එනවා. දැන් ඇමරිකාව වගේ මේ රටක දැන් මේ ඉපදිච්ච ළමයා ගිහින් තිබ්බොත් එහෙම શબ્ද වෙනස්නේ. අතන අම්මාගේ හැඩතල එනකොට අම්මා කියන ඇමරිකාවේ මද කියන්නේ. දැන් මෙතන අපි කියන පොත කියලා නමුත් ඇමරිකාවේ බුක් කියලා කියන්නේ. ඒ શબ્ද එකතු වෙච්ච එකනේ තියෙන්නේ හිත කියන්නේ. ඒක කියන්නේ ශබ්දයයි රූපයයි එකතු වෙච්ච එක. ඒක තමයි නාම රූප කියන්නේ. ඕකෝත්තන්ට ගලප ගන්න බැරුව අවුරුදු 100ක් ගියක් කවුරුත් නිවන් දකින්නේ නැහැ. අර දිට්ඨ සුතමත කියන එකට එන්න බෑ. බාහ්‍ය තාපසතුමා ඒ දියුණු තැනක හිටපු නිසා තමයි බුදුන් වහන්සේ කෙටියෙන් ඒ දේ පෙන්නන්නේ. මෙතන මෙන්න මෙච්චරයි තියෙන්නේ ද බාහ්‍ය කියලා පෙන්නන්නේ. දිට්ඨේ දිට්ඨමත්තන් කියලා. ඒකට ශබ්ද එකතු වුණොත් සුතේ සුතමත්තන් කියලා වෙන් වුණොත් එතන එතනින් එතනින් ඒක නිවන් දකිනවා. එතන ඒක සම්පටිච්ඡන්න වෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදය එතනින් බිඳ වැටෙනවා. එතනින් සසර යන ගමන නවතිනවා. පටිච්චසමුප්පාදේ වුණොත් තමයි අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස එතන වේදනා එතන ඇවිල්ලා එතන උපාදාන වුණොත් තමයි ඒක බාහිර රූපේ කියලා ගත්තොත් තමයි ඒ උපාදානය තුළ තමයි තණ්හා වෙන්නේ. තණ්හා ජාත ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙන්නේ ඔකත් එක්කයි. බාහිර දෙයක් තියනවා කියලා ගත්තොත් විතරයි. අපි අපි අපි මේ බාහිර තියනවා කියලා පොත හිතුවා පොත කියලා දෙයක් බාහිර නැහැනේ. අපි හිතන එකන්නේ තියෙන්නේ. අපි හිතනවා දැන් අපිට මුලින් දැම්මම શબ્දයක් පොත කියලා. දැන් මෙතන සුද්දෙක් ආව පොත කිව්වට දන්නේ නැහැ. දැන් අපිට මුලින්ම අර දැම්මනේ શબ્දයක් රූපයක් පෙන්නලා මේ අම්මා කියලා දැම්මා වගේ. පුතේ මේ අම්මා කියනකොට අර අම්මා කියන බාහිර શબ્දෙට සරාලේ ප්‍රතිකම්පණය වෙන එක තමයි මේ අපි අපි අර શબ્දෙට එකතු වෙච්ච එක. වර්ණෙත් එක්කලම මිශ්‍ර වෙලා තියෙන શબ્දයක් දැන්. අපිට ඕන හැඩතලයකට නමක් තියෙනවා. දැන් ඔබතුමිය එළියේ තියෙන හැම දෙයකටම නමක් තියෙනවනේ. දැන් නම අපි දාගත්ත එකන්නේ. දාගත්ත. ඒව බාහිර නෑනේ. බාහිර මහ භූත අපිට පේන්නේ නෑනේ. අහුනේ. බාහිර තියෙන ඔක්කොම බොහිසතර මාදාතු එහෙම ඒ මහ භූතන චත්තාරෝච මහ භූතන චතුන්නන්ත මහ භූතන උපාදාය රූප රූපවදේති කියලානේ රූපේ විග්‍රහ කරන්නේ. එතකොට තත්තාරෝච මහ භූතමේ මහ භූත නිසා හටගත්ත ඒක සෙවණැල්ලක් වගේ ප්‍රතිබිම්බයකටනේ මේ එන්නේ නැහිතන් අත්තකතම් බිම්මන් නැහිතම් පරකටන් අගන් කියලා සේරාතරිනේ කියන්නේ ඒක. අර කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය වගේ එකක් ඒක මේ ඒ කොහෙවත් කණ්ණාඩිය ඇතුලේ මොකුත් නැහැනේ. ඒක ඡායාවක්. ඒක හෙවණැල්ලක් ගසත් ආලෝකයක් ගසත් නිසා වැටෙන හෙවණැල්ල. තින්න සංගති පස්සෝ කියන ස්පර්ශයනේ අපි රූපේ කියන්නේ. ඔව් එහෙම දෙයක් අපේ ඇඟ ඇතුලේ නැහැ. ගස තියෙන්නෙත් එළිය ආලෝකය තියෙන්නෙත් එළිය හේවණැල්ල විතරයි අපි මේ ඇසුරු කරන්නේ. ඒක ප්‍රතිබිම්බය කණ්ණාඩියට වැටෙන එක. කණ්ණාඩිය ඇතුලේ මොකුත් නැහැ. මේ සත්‍ය ධර්මයේ ඉතින් ඇත්තටම වෙනවා අදින් කොට ස්වාමිනාට දැන් මේ විදිහට මට අහන්න හම්බුනේ මම හිතනවා මගේ ලොකු මේක තියෙනක් කියලා මොකක් හරි ඒක හොඳට ගලප ගන්න ඕනේ දැන් ඔබතුමීගේ ඩේටාබේස් එක වැඩිනේ තත්ත බේස් එක වැඩි ලොරියක් විතර තියෙනවානේ දැන් පාඩම් කරපුවයි ඔක්කොම කියෝපුවයි සේරම ලොරියම හලන්න ඕනේ කුණු ගොඩ වගේ දැන් හලන්න ඕනේ කියලා හලලා ගන්න ඕනේ අර පුදු කොලේ වගේ අතර ගන්න අභූපති පටිච්චසමුප්පාදෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ මේ උපදි ගොඩ අත්තර ගන්න ඕනේ. උපාදාන ගොඩනේ මෙච්චර කාලයක් අපි එකතු කරගෙන එකතු කරගෙන ඉඳි බලනකොට සද්ද ගොඩක්. ඒක කිසිම තේරුමකුත් නැහැ බලනකොට වෙනින් ජාතිකයෙක් මෙතනට ආවොත් එයා දාන්නේ වෙන සද්ද ගොඩක්. මේ ශබ්ද වලට රූප ගැටක හිච් එකයි අපි මේ හිත කී කී කියන්නේ. දැන් අපිට කවුරු හරි කිව්වොත් එහෙම ගොන්තැබිලි කියලා ගොන්තැබිලි කියලා අපිට රූපයක් තියෙනවා. නමුත් සුද්දෙකුට කෝල් එකක් දීලා මෙතන ඉඳන් ඇමරිකාවට කිව්වොත් ගොන්තැබිලි කියන ගොන්තැබිලි කියන යාට රූප නැහැ. මහා විකාරයක් වෙනවා. ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ. සංකිතේ නිබ්බිදාය අවබෝධයේ නිවන් දකින්න. අවබෝධයක් නැතුව කවුරුත් නිවන් මාර්ගක් නැහැ. ඒක මහා ප්‍රඥාවන්තං ආයන් ධම්මං දුප්පඤ්ඤස කියනත් ඒකයි. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස. ඒ කියන්නේ මහා ප්‍රඥාව කියන්නේ මේ කොහෙවත් මේ ආලෝකයක්වත් එළි බලන එකක්වත් නෙමෙයි. මේ සත්‍ය අවබෝධ කරගන්න එකයි ප්‍රඥාව. ඒක මහා ප්‍රඥාවක් නේ මේක අවබෝධ කරගන්නේ. ඉතින් මේක සුතමේ ඥානය කියන්නේ දැන් සුතමේ ඥානය කියන්නේ පොත් කියවන එකක් නෙමෙයි. කල්යාණ මිත්‍රාගේ පණිවිඩය. කල්යාණ මිත්‍රාගේ පණිවිඩය කියන්නේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් පැහැදිලි කරන දේ. අපේ ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රා නැතිලානේ අපි කියලා. ඒක තමයි මේ දශක ගානක් තිස්සේ මේ මේ මේ මේ යුගයේ තමයි පොඩ්ඩක් ඒ එළි වෙලා තියෙන නැත්නම් දසම ගානක් එක්ක එහෙම නැහැනේ. බලන්න ඉතින් නැතුවනේ යන්නේ මේ එක පොත් කරේ තියාගෙන යන්නේ. ඒ තමයි ඉතින් කියවන්නේ කියනවා කියලා දැනගන්න. අසරණකමටනේ ඒක වෙන්නේ. ඒක මේ සරණම් අපි එතකොට අසරණ වෙලා තියෙන සිතුවිලි වලින්ම තමයි. සිතුවිලි වල රැවටිලා නෙන්නේ සිතුවිලි වලින් කවදාවත් නිවන් දකින්න බෑ. සිතුවිලි අවබෝධ කරගත්තොත් සිතුවිලි වල ඇත්ත දැක්කොත් විතරයි නිවන් මාර්ගය තියෙන්නේ. අපේ ආදිනේ ඒක නම් මල්ලා කියනවා කොහොමද සිතුවිලිත් තියෙන දෙයක් දැන් කොහොමද ඒක නම් ඔය අරගෙන තමයි කියන්නේ සාදන්නේ ඒක මොකද නෝද අත්තරම පිළිපක් අහලා හරි අන්තිමට භාවනා කිතේ සියසතින් කිතේ මේ භාවනා කරන එක මේ මේ මේ මේ අද කාලේ වෙනකොට මේ තියෙන නිගණ්ඨ ධර්මයක් මේ අද ඔය භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධිය කියන ඔක්කොම නිගණ්ඨයෝ කියප පස්වක දවස කරපුවා කරන්නේ ඔය ඔය කවුරුවත් නිවන් දකින්නේ ඔය බුදුන් වහන්සේ අර සිද්ධාර්ථ තාපසතුමාගේ කාලේ කරපුවා මේ නිකන් අත් දෙක තියාගෙන හුස්ම දිහා බලාගෙන ප්‍රාණායාම කරපුවා තමයි ඔය ඔක්කොම සමාධි වල ඉර වෙලා ඉන්නේ. ඔය කාටවත් විදර්ශනාවක් නැහැ. ඔක්කොම අපිට අපිට මේක පැහැදිලිව කියන්න පුළුවන් ඕන විදිහකට විග්‍රහ කරන්න පුළුවන් ඕනම විදිහකට මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේ තියෙන භාවනාව නිගණ්ඨ ධර්මයක් කියලා. මේක මේ මේ ඇත්තටම ඇත්තටම මේ මේක තියෙන්නේ අවබෝධය කරගන්න බුදුන් වහන්සේ අඟුලිමාල අඟුලිමාල වැඩියත් ඒ කියන්නේ අඟුලිමාලට උනත් පටාචාර මොන දේ ඇවිල්ලා උනත් එහෙනම් පටාචාරට කියවනේ නැගණියනේ අර භාවනා පන්තියක් තියෙනවා නැගණියනේ එකට යන්න භාවනා පන්තියට ගිහිලා නැගෙන්නේ මේ ටික මෙහෙම බලන්න කියලා කරන්න කියලා කියනවා. බුදුන් වහන්සේ එහෙම කියන්නේ බුදුන් වහන්සේ මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා නේ කියන්නේ හැමතැනම. බුදුන් වහන්සේ සමතන රූපං විචිතෝ අනිච්චෝ කියලා. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගන්නෙ රූපං නිච්චතෝ අනිච්චතෝ කියලා. අපි සූත්‍ර පිටකේ හැම ගොඩාක් පෙන්නන්න පුළුවන් හැමතැනම. එතකොට රූපං නිච්චතෝ අනිච්චතෝ කියලා අහනකොට අනිච්ඡම් බන්තේ කියලා භික්ෂුන් වහන්සේලා උත්තර දෙනකොට ඒ කියන්නේ මොකද්ද? මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා. මේ රූපේ කියන්නේ මේ ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ඔක්කොම රූපනේ. ඒක රූප අනිත්‍යතෝ අනිත්‍යතෝ බලන්න හැම සූත්‍රයක්ම එතනින් පටන් ගන්න. ඒක ලෝකේ ඇත්තක් නෙමෙයි මහණෙනි කියන්නේ. ඒක පෙන්වන්න තමයි පැහැදිලි කරන්නේ. දැන් අපිට මේ පේන ලෝකේ ඇත්තක් කරගත්තොත් අපි අනිවාර්යයෙන්ම දුගතියට වැටෙනවා. ඒ ලෝකේ ඇත්තක් නෙමෙයි බව දැක්කොත් විතර සුගතියක් තියෙන්නේ. එහෙම නැතුව සුගතියක් නැහැ. ඒ අවිද්‍යා භූමිය කොහෙද තියෙන්නේ? මිත්‍යා දෘෂ්ටික භූමිය කොහෙ සුගතියක් තියෙන්නේ? වැටේනවා. තමයි ස්වාමීනාගේ ඉතින් මිනිස්සු ටික ඔක්කොම මේ බලනකොට මෙහෙම යනකොට ඉතින් අන්දේ වගේ තමයි මුකුන්ම දැන යන කට්ටිය. ඒතර කාලයක් ඇත්තටම විශාල විශාල ඒ කියන්නේ මේ ඇත්තටම අවිද්‍යාව තුළනේ මේ ඔක්කොම දේවල් අපි කරලා තියෙන්නේ අපේ අපේ ගානම එහෙම තමයි ගිහින් තියෙන්නේ. ඒ ඒකේ තමයි ඇත්තටම මේ විශාල අපරාධයක්. ඉතින් කරන්න දෙයක් නැහැ. ගෙවිලා ඉවරයි. මේක තමයි මේ කරන්නේ මේ අපිට ගත්ත පාක්ෂික වගේ කියන්නේ නේද ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම ඉතින් අසරණයි තමයි අපි සත්‍ය පැහැදිලි කරන්නේ. සත්‍ය අවබෝධ දැන් සත්‍ය පැහැදිලි කරාම ගොඩාක් අයට ඒක අවබෝධ වෙනවා. අවබෝධ වුණාට පස්සේ මහා කම්පාවක් වෙලා ඇත්තටම හැමෝම කියනවා මේ අපරාධ මේ කාලයක් අපි කරපු දේවල් බැලුවම කියලා. අපරාධනේ කරේ මොනවද කියලා ඉතින් ආයේ සසරේ අනේකම කරලා තියෙන සසරේ අනේ කර්මත් එක්ක ඉතින් කියලා තමයි තියෙන්නේ. මොනවා කරන්නේ දැන් ඉතින් කමන්නේ ස්වාමීන් වහන්සේ අර කතාවට කියන්නේ ගියා හකුරට නාඩන්නේ තියෙන හකුර එකගන්න එක ඒක තමයි අපිට උනත් වැරදුනා අපි විශාල විදිහට කාවේ වැරදිලා වැරදිලා වැරදිලා මේ අතර මොකද්ද මොකද්ද මේ හේතුවකට මේ හැමෝගෙම යහපතට මේ සකස් වෙලා මෙහෙම එළි වෙනව ඇර මේවා නැත්තම් ඇත්තටම අපිත් විශාල විදිහට ওই භාවනාවල එක එක තැන්වල අපිට කියත හැකි ප්‍රසිද්ධ නම් ඒ අයට හොඳ නැහැනේ ඒ අයත් අසරණයි එයාටත් කරගන්න දෙයක් නැහැනේ සෑහන කාලයක් කරපු දේවල්. මෙතන ප්‍රායෝගික පැත්තටම එන්න ඕනි. මෙතන හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනි. හොඳට මේ මාර්ගය හදා ගන්න ඕනි. ඉස්සලම යායුතු මාවත ලිපිනේ දැනගන්න ඕනි. හැබැයි පළවෙනි මොහොතේම ඒ කියන්නේ මේ ඇහෙන ඇහෙනකොටම සුගතියට වැටෙනවා. ඒක ඒකාන්තයි. මේ මේ අපිට හැමෝම හැමෝටම අවස්ථාවක් නැහැ කොහොමද? මට මේ බණහල ගොඩාක් හරි සතුටු අපිට නියමයක හම් වුණා කියලා වගේ මටත් ඇවිල්ලා ඒක තමයි මම දිගටම බලන්නේ මම ආහයිරු බණ ඉතු කරනවත්ලා තියෙන එක තමයි කට්ටිය තෝරාගෙන මම ඇහුවා මේක වගේ මේකද මේකද මගේ ජීවිතේ ඔය අර යනකොට මට ඉතින් හම් වුණා මගේ මගේ ඒකුත් මේ ස්වාමීන් වහන්සේගේ බණ ආදායත් මේක තමයි මම දැන් යත් වෙන පැත්තට ගිහින් එයා මොකද කියන්නේ කතා කරලා තියෙනවා. ඒත් මට කිව්වා මෙතන අපිට ගොඩක් වෙලාවට අපි දැන් මේ මේ මේකේ දාන්නේ ගොඩක් වෙලාවට මේ ගොඩක් අය කතා කරන ඒවනේ මේ ටිකේ යන්නේ සාකච්ඡාන්. ඒකට හේතුව දැන් දිගට අපි අත්‍තරම කියනවා නම් දේශනා 500 ගානකට වැඩිය අපි කරේ ඇත්තටම සාකච්ඡා නෙමෙයි. සාකච්ඡා නෙමෙයි අපි කරේ අපි පැහැදිලි කරපෙකමයි කරේ දර්ශනය ඉස්මතු කරන්නයි කරේ. ඉතින් අධර්මයේ නිවැරදිව යා යුතු මාවත ලිපිනේ පෙන්වන්න තමයි ක්‍රියාසිට කියන්නේ මොනවද මේ මොහොතට අවදිය කියන්නේ මොකද්ද? එතකොට මේ හැමදේම මේ විදර්ශනාව කියන්නේ කොහොමද? සමත විපස්සනා යුගන්ධන් ගමන යන්නේ කොහොමද? මේවා හොඳට පැහැදිලි කරගෙන ආවා. පස්සේ තමයි ගොඩක් අයට තියෙනවා ගැටලු කතා කරන්න ඕනි කියන ඒ ඉල්ලීම මත තමයි ඊට පස්සේ ඇත්තටම උනේ අහඹු සිදුවීමක්. ඒ කියන්නේ මේ අපේ වික්ෂුන් වහන්සේලා ඒ ඒ අපිව දන්නා හඳුනන අයගෙන් ඉල්ලගෙන නම්බර කෝල් කරන එකක් තමයි දිගටම ගියේ. ඒ හරහා තමයි මේ විදිහට සාකච්ඡාවට යොමු වුනේ. හැබැයි දැනට සිද්ධ වෙන්නේ දැන් ගොඩාක් අයට මේ ප්‍රතිපදාව තුළ දැන් මේ ආර්ය භූමිය හඳුනගෙන ඉන්නවා. ආර්ය භූමිය හඳුනගෙන යනවා. ඒ වගේම මේ කතා කරන අය බොහොම පින් මේ අත්‍තරම් භාග්‍යවන්තයි පින්වන්තයි. ඒ කියන්නේ මේ අය සියරම දුකෙන් මිදෙනවා. ඒකාන්තයි. ධර්මයේ මම ගොඩක් ශාක අමන්දන්න මගේ අපිට ජීවත් වෙනවා නේ කන්නාලේකට මේකට සමුදිනවා දෙනවා දුන්නේ. ඒකෙන් මම ශාකලා තියෙන දැන් පස්සේ උඩින් ශාකලා මේවා බලන්න කියලා මම මේක තමයි ඇත්ත කියලා වගේ මම බලන්න ඕගොල්ලෝ කියන එක මම දැනට කියලා තියෙන්නේ. අපි හැම විදිහෙම මේ මේ මේ මේ අපි අපි අපිට මේක ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව අපිට මේක කියන්න බෑ. එහෙම ලේසියෙන් කෙනෙකුට කියන්න බෑ. ප්‍රතිපදාව අපිමයි මේ සකස් කරලා හතරකට බෙදලා මෙන්න මෙහෙම කියලා ප්‍රායෝගික වෙන අත්දැකීම් අපේම අත්දැකීම් අපි ඒව භාෂාවට පෙරලලා අනිත් ඒවා සම්ප්‍රේෂණය කරලා ඒ ඇත් ඒ මාර්ගය තුල කටයුතු කළා ඒ අයට ප්‍රත්‍යක්ෂතාවයට ඇවිල්ලා ඒ අය බාර ගන්නවා මිසක් අපි කියලා අපි කවදාවත් කියලා නැහැ මේක පිළිගන්න කියලා. අපි කියන්නේ මේ ප්‍රතිපදාව විතරයිනේ අපි අපි ඵල ගැන කතා කරන්නේත් නැහැනේ අපි ප්‍රතිපදාව විතරයි කතා කරන්නේ. එතකොට මේ පාරේ යන කෙනෙකුට ඒක හම්බ වෙනවා කියලා අපි දන්නවා. එයාට ඒක හම්බ වෙලා එයා කෝල් කරලා අපිට කියනකොට ස්වාමී ඉස්සර අපිට ගොඩාක් කේන්ති කියලා දැන් කේන්ති යන්නේ නැහැ පොඩ්ඩක්වත් අපි දැන් ගොඩාක් විශාල පරිවර්තනයක් සිද්ධ වෙලා කියලා. වැඩක් නැති දෙයක් කියන එක නිකම් පාලක් නැති දෙයක් ඒක. සින්දරට එහෙම කියනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම බාහිරය ගැන තමයි අපි කවදා පරිස්සම් වෙන්න බාහිරත් එක්ක කියන එක තමයි කියන්නේ. බාහිර ගැන කියන වැඩි දෙයක් ගන්න ආයෙත් අපිට ඉතින් ඒකයි අපි ළමයි ඉන්නේ. හරි කියනවා. අපිට ටිකක් නෑ නෑ නෑ නෑ නෑ ඔය එකක්වත් ගැටලු නෙමෙයි. අපි ගාව දැන්ස මේ මොහොතේත් කටයුතු කරන මේ අපි ගාව ඉන්න ඒ හැමෝම සාමාන්‍ය එදිනෙදා කටයුතු කරලා විශාල දියුණුවක් කරගෙන මේ ලෝකෙ වටේම කතා කරනවානේ ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ ඒ දේශනා අපි දාලා තියෙනවා. ඒ රටවල් අයගෙත් බලන්න තමයි බලන්න මෙහෙණින් වහන්සේලා බලන්න ඒ ඒ ඒ අය තසර වෙලා ඉඳලා බලන්න ඒ අය ඒකේ පිළිසර ලැබෙනකොට ඒ අය ඒක පැහැදිලි කරන්නේ. අපි මෙච්චර කාලයක් කරපු දේවල් හිර වෙලා හිටියේ ස්වාමීන් වහන්සේ මේකේ පුදුමාකාර විදිහට දැනෙනවා කියලා මේ මේ ප්‍රායෝගික පැත්ත මේ අපිටත් දැනෙනවා ස්වාමීන් මේක මේක දැන් එතකොට ඒ අයත් කල්යාණ මිත්‍රින් බවට පත් වෙනවා සත්‍ය අවබෝධ වෙනකොට. ඒගොල්ලෝ මේ සත්‍ය ධර්මය එලි කරනවා කියන්නේ ඒක තමයි වෙන්න ඕනේ. විවරිතෝ විජටිතෝ තව තව තව තව මේ මේ අවිද්‍යාව මේ භූමිය තුළ මිත්‍යා දෘෂ්ටියනේ මේ මේ මොකද්ද ලොකු අසරණකමක පැටලිලානේ මේ හැමෝම ඉන්නේ. අනිත්‍යතාවම වගේ අපිට කදාගෙන ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේ අසරණකම නිසා තමයි දෙන්නේ ධර්මයේ පෙළඹෙන්නේ. මොකක් හරි අපේ කටයුතු යටතේ වැඩි පෙළඹෙනවා. එතකොට මේ අතරන මාර්ගයෙන් නිදෙන්නේ හොයන්නේ නිදෙන මාර්ගය අපාන් ගන්න තුරුම අපි යනවනේ අපි ස්වාමීන් වහන්සේ ඒ අනේක තමයි මේ මට උනේ වුනේ අපේ ස්වාමීන් වහන්සේ අනිලාන්ට දෙන්නට මේ කාරණා වුණාට මම යන ගාමීක තමයි දැන් ඉතාලි මේ තමයි ඔබතුමිය ඔබතුමියගේ දිහා බලන්න ඔබතුමිය ඔබතුමියගේ පැත්තම බලන්න ඒ කියන්නේ ඔබතුමිය ගාව විශාල දැන් ඔය තියෙන ඒ උපාදාන වුණු ඒවා තියෙනවනේ ඒවත් ඔක්කොම අවබෝධයෙන් ඕනේ ඒවා අත්හැරෙන්නේ ඒවා නිකන් හිතින් හිතලා අත්හැරෙන්නේ නෙමෙයි තමන්ට සත්‍ය අවබෝධ වෙනකොට අත හැරෙනවා ඇත්තම කිව්වොත්. ඒක එක එකක් බාහිර ඇත්තක් නෙමෙයි කියලා යන්තම් හරි දැනෙනකොටම බාහිර ලෝකයේ අත්හැරලා ඉවරයිනේ. ඔව් එතකොටම බුදුන් වහන්සේ දේශනා කරන ආනන්ද මේ හිමාලය පර්වතයේද ලොකු මේ අතේ තියෙන ගල් කැටයද කියලා. ඊට පස්සේ මේ ආනන්ද හිමිය කියනවා ස්වාමීනි නොසලකිය හැකි තරම් කුඩා මේ ගල් කැටයක අන්න ඒ වගේ ආනන්දේ මේ දර්ශන සමාපත්තියට පත් වෙන කෙනා මේ සත්‍යයට එන කෙනා මේ හිමාලය පර්වතය වගේ ආශ්‍රව කියලා ෂෙයා කරනවා කියන දර්ශන සමාපත්තිය කියන්නේ සත්‍ය ඥානය කියන්නේ සුතමේ ඥානය. ඒක ඇවිල්ලා භාවනා කරලා ලබන එකක් නෙමෙයි. ඒක මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන යායුතු මාවත ලිපිනේ ඇඩ්‍රස් එක තියෙන එක. ඒක ඒක තමයි කල්යාණ මිත්‍රයා මතමය ආනන්දේ මේ ශාසනය පවතින කියන්නේ. ඒ කියන්නේ මේ මේ වන්නාති ළඟට සම්ධර්මස්තෝනේ. ඔව්. මානුගම පසුබලාවේ යන ටික ඒක තමයි ඒ සද්ධම්ම ශ්‍රවණය ධම්මානුධම්ම ප්‍රතිපදා කාලීන ධම්ම ශ්‍රවණං ඒ ඔක්කොම කියන්නේ එකම දෙයනේ. ඒ කියන්නේ මේ සුත්තමේ ඥානෙනේ. ඒකෙන් එන්නේ සත්‍ය ඥානෙනේ. එයාටනේ කෘත්‍ය ඥානෙ දෙවණියටනේ දෙන්නේ. ප්‍රතිපදාව පනවන්න එයා සම්මා දිට්ඨියට එන්න එපයි. මිත්‍යා දෘෂ්ටිය තුළ ප්‍රතිපදාව පනවුවොත් මොකද වෙන්නේ? කුළුහරකා ගිහිලා අනගෙන අනගෙන යනවා වගේ වැඩක් වෙන්නේ. ඒ කුළුහරකා මෙල්ල වෙන්නේ සම්මා දිට්ඨියට එන්න ඕනේ. ඒ කියන්නේ සතිත්ත පරියෝ දපණං වෙන සබ්බපාපස් අකරණං කියලා සිතුවිලි වල අකුසල සිතුවිලි වල දකින්න ඕනේ බොරුවක් කියන එක. සබ්බපාපස් අකරණ. ඒතකොට තමයි කුසලස්ස උපසම්පදා ඒ සිතේ සත්‍ය දකින්න එකයි. ශ්‍රද්ධාව කියන්නේ සත්‍ය දකින්න එක. ආර්ය භූමිය තුල ශ්‍රද්ධාව කියන්නේ ලෞකික භූමිය තුල තියෙන ඒ ශ්‍රද්ධාවක් නෙමෙයි. මේ සිතේ සත්‍ය දකින්න එකයි ශ්‍රද්ධා. ඒකට ගන්න වීරයයි වීරය. සතිය කියන්නේ ඒ ඒ අනිමිත්ත ඒ කියන්නේ මේ එනේන අරමුණේ සත්‍ය දැකලා මිදෙන එක. අරමුණමනේ සිත කියන්නේ වෙන දෙයක් නැහැ. අපි මේ කොච්චර කතා කරත් සිත කියන්නේ සිතෙන් මිදෙන මගනේ. සිතේනේ දුක තියෙන්නේ. දුකෙන් මිදෙන්න ඕන සිතෙන් මිදෙනවා. හැබැයි සිත හැදෙන හැටි දැක්කොත් විතරයි සිතෙන් මිදෙන්නේ. සිත විඥා මැජික් කරන එක දැක්කොත්නේ ඒකේ මැජික් කරන හැටි දැක්කොත්නේ මැජික් එකේ රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. නැත්තකම් රවටෙනවා. එතකොට මේ බාහිර අපිට දැන් මේ පේන දේ ඇත්ත වීම මැජික් එක. ඒ වුණාට අපි හිතන දෙයක් තියෙන. අපි හිතන්නේ මේ මේ මේසේ මේ පුටුව මේ ඇඳ නමුත් බිත්තිය කියලා හිතුවට එතන පස්වැලි සිමෙන්ති අපිට පේන්නේ නැහැ අපිට පේන්නේ බිත්තිය. බිත්තියක් වෙච්චි ඒක. ඒ බිත්තිය අපි හදාගත්ත නමක් නේ. ඔතන මෙතන සුත්‍යෙක්කාවක් කියන්නේ වෝල් කියලායි. ඒ නමක් කියන්නේ શબ્දයනේ. අපි શબ્දයක් එක්කනේ ඉන්නේ බලනකොට. අපි සිත ඇතුළේ චිත්තේ නියති ලෝකෙනේ ඉන්නේ. අපි අර ටීවී එකක් දිහා බලාගෙනත් ඒකනේ සපදුක් විඳින්නේ. අපි මේ නතේ කාමායන චිත්‍රායන ලෝකෝ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කිව්වේ මේ චිත්‍රේ නෑ කියලා කියන්නේ ලස්සනකත. අපි හිතන එකන්නේ තියෙන්නේ. එතන අපි හිතන්නේ අපිට මේ මේ අතුලාන්තක තියෙන දැන් මේ චිත්‍රයක් තුළ මෙහෙම මේ රැවට මායාවක් තුළ අපි අදාගත් එකක් නේ අපි සම්මුතියක් ඇතුළේ ප්‍රඥප්තියක් ඇතුළේ නින්න. අපි දාගත් එක අපි හදාගත් එකක් ඇතුළේ අපි ඉරලයි. බාහිර තියෙන එකක නෙමෙයි. බාහිර මහ භූතයේ ඒව පවතින්නේ නැහැ. දැන් කුටු අඳන් එහෙම කිව්වට ගිනි ගත්තොත් ගේම ගිනි ගන්නවා. ඒ ගිනි ගත්තොත් ඔක්කොම ගිනි ගන්නවා. අපි තමයි කොන්ට්‍රැක්ට් එකක් ඉන්න තමයි. අපි අපි දැන් කොරෝනා උපමා විදිහට ගත්තොත් කොරෝනා වෛරස් එක චීනෙන් දැම්ම කොරෝනා කිය. ඊට පස්සේ ඒක ඒක යුරෝපයේ පැත්තට ගියාම ඒක ඒක උච්චාරණය කරගන්න බෑ. එයාලා කිව්වා කොවිඩ් 19 කිය. ඊට පස්සේ ඒක තවත් කෙටි කරලා දැන් ඇල්ෆා කියලා බීටා කියලා දැන් ඒක වෙනස් කරනවා. අයියෝ වෙනස් කරන්න පුළුවන් ඒ කියන්නේ. ඒ කියන්නේ අපිට වෙනස් කරන්න පුළුවන් එකක් මේ සංකතයේ තියෙන දේවල් සකස් වුණු දේවල් එකක්වත් ඇත්ත නෙමෙයිනේ බොරුනේ බලනකොට. දැන් අපි අපි මේකට මේසෙක් වට එහෙම මේසයක් නැහැ නම් මේසයක් කියනකොට අපිට වටිනාකමක් තියෙනවානේ. දැන් 5000 කොලයක් කිව්වම මේකට වටිනාකමක් තියෙනවා. 1000 කොලයක් කිව්වම මේකට වටිනාකමක් තියෙනවා. දැන් පොඩි ළමයෙක් ආවොත් එහෙම රොකට් එකක් හදලා යවයි. ඒ එයාට දැන් දත්තයක් නැහැනේ දාලා. ඉපදුණු ගමන් ළමයෙකුට කිසිම දත්තයක් නැහැ. එතන ප්‍රභාස්වර සිත, එතන රහතන් වහන්සේගේ සිතේ ස්වභාවය. එතකොට අපි යන්නේ එතනටනේ. ඒ කියන්නේ අපි අවබෝධ වෙලා මේ සත්‍ය අවබෝධ වුණොත් තමයි අපි මේ සේරම ඒ විදිහටම තියේදී එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ගෙවල් දොරවල් දාලා යනවා නෙමෙයි, පේන්නේ නැති වෙනවා නෙමෙයි, අන්ධ වෙනවා නෙමෙයි, බීරි වෙනවා නෙමෙයි ඔක්කොම පේනවා. නමුත් අපිට අවබෝධයක් ඇති වෙනවා මේක ඇත්ත මොකද්ද කියන එක. අන්න හරි සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් මිදීමයි නිවන් දැකීම කියන්නේ. සංකිතේ නිබ්බිදාය මේ මේ මේකේ අවබෝධඥානයක්. ඒ කියන්නේ Tamanta මේ මේ සියල්ලම ප්‍රත්‍යක්ෂ වෙලා අවබෝධ වෙලා තමයි අර නෙළුම්කොලේ දියමිද නොගැටි නොඇලී තේන්නාසේ මේ සත්‍ය අවබෝධ වුණායත් ඒවට ගැටෙන්න හේතුවක් නැහැ සාමාන්‍ය විදිහට ඒ තියෙන දේවල් අවබෝධ වුණාම හරියට නිකන් අර මොන්ඩිසෝරි ළමයා ඒලවල කරපු ළමයයි වගේ ඒලවල කරපු ළමයා ඔක්කොම දන්නවා මේ මොකද්ද කියලා නමුත් එයාට පුළුවන් මොන්ඩිසෝරි ළමයට උගන්වන්න නේද අරමුණත් එක්කම තමයි ඔක්කොම ඔව් මේ අරමුණේ සත්‍ය දැකීමයි නිවන් මාර්ග ස්කන්ධයේ උදේවැය දැකීමයි මහණෙනි කළ යුත්තේ කියන්නේ ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන ඔස්සේ එන්නේ අරමුණයි වේදනා සංඥා සංකාර විඥාන ඔස්සේ ස්කන්ධය ස්කන්ධයේ නිසයි මේ අරමුණු ඇති වෙන්නේ ඒ අරමුණේ පෙන්නන ඒ සාධක ටික තමයි ස්කන්ධය කියන්නේ අරමුණ හැදෙන සාධක ටික ශබ්ද සංඥාව අර වේදනාවට එනවනේ පස්සපච්චා වේදනාවේ ස්පර්ශයෙන් එන්නේ ශබ්දාරම්මණයක්ද වර්ණාරම්මණයක්ද ගන්ධාරම්මණයක්ද ඒකනේ වේදනා සංඥා කියන්නේ ඒ වේදපු දේ හඳුනාගත්තා ඒ දේ සංඛාරා කියන්නේ ඒ දේවල් නැවත සකස් කරගෙන තමයි විඥානේ දැන ගැනීම කියන්නේ සංඥාවමයි බලනකොට සංඥාව ශබ්ද සංඥාව ඇවිල්ලා කලින් ආපු ඒ වර්ණ සංඥා ශබ්ද සංඥා සංඥා ඒකෙන් තමයි අපි කියන්නේ මේක පොතක් කියලා බලනකොට ඒක අපි කියන්නේ උපාදාන කියන්නේ අපි ඒක කියන්නේ. අපි එහෙම අපි එහෙම අල්ලගත්ත දැන් අපේ සිත ඇතුලේ තියෙන මායා ලෝකයක්. චිත්තේන නියති ලෝකේ. ඒකේ ජීවත් වෙන්නේ බලනකොට අපි මේ එළිය නිකන් සාධක විතරයි. අපිට දැන් හතර මහා භූත ගැටීමක් නෑ අපිට තියෙන මේ සිත ඇතුලේ හදාගත්ත විඤ්ඤාණ මායාව. මායාව තේන නියති ලෝකයේ ඇතුලේ සංකාර ලෝකේ කියන්නේ ඒකමයි. සංකාරයෙන් විඥාණයෙන්නේ සංකාරපච්චය විඥානය. ඒතකොට සංකාරමයි විඥානය කියන්නේ. සංකාරවල දැන ගැනීමයි විඥානය. ඔව් වේදනා සංඥා එකතු වීම සංකාර කියන්නේ වේදනා සංඥාව එකතු වීම සංකාරය තමයි ඇත්තම එකතු කරන එක. ඒකට කියන වචන තමයි සංකාරා. ඒක ඒක දැනෙන එක තමයි විඥාන එක. දැන ගැනීම. අපි දැන ගැනීම විඥානේ බාහිරයි කියලා අරන් තියෙන්නේ. ඒකයි මෙතන මෙතන තියෙන මේ අපේ තියෙන මේ ඒ කියන්නේ රැවටීම. විඥාන මායාව. බාහිරය කියලා ගත්තේ නැත්නම් විඥාන මායාවට රැවටෙන්නේ නැහැ. එහෙම වුණොත් යථාභූත ඥානය කියන්නේ ඒක. බාහිරය කියලා රැවටුනේ නැත්නම් විඥාන මායාවට රැවටෙන්නේ නැහැ. අපේ ස්වාමීන් නෑ බාහ්‍ය කියන්නේ තාපසතුමා මේ බොරුවට රහත් කියලා ඉඳලා පස්සේ ඇත්තටම රහත් වෙන්න උත්සාහ කරපු කෙනෙන්නේ. බාහ්‍ය දැන් ගොඩාක් උත්සාහ කළා බාහ්‍ය මේ බාහිර ඇත්තක් නෙමෙයි කියන එකට ඒව මෙනෙහි කර කර හිටපු කෙනෙක්. මේ මේ මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා බාහිරට තේරුණු කෙනෙක්නේ. එයා නාම රූප දැක්ක කෙනෙක්නේ. බාහ්‍ය කියන්නේ. එතකොට බාහ්‍ය මේකට ළඟට වැවිලා ඇවිටිලි කරන්නේ. ස්වාමීනි මේ මොහොතේ නැතිවෙද්ද දැන්නේ අර ෂණේ දකින්නවනේ බාහ්‍ය. පවතින හිතන්නේ නැති බව. එතකොටනේ බුදුන් වහන්සේ කියන්නේ එකපාරටම දැන් මුකුත් දන්නේ නැති කෙනෙකුට කිව්වට තේරෙන්නේ නැහනේ. බාහ්‍යට ඒ තාපසතු ගැන බාහ්‍ය කියන්නේ තාපස තපස්වරු ගැන බුදුන් වහන්සේ බුදු සමය තුළ හොඳ විග්‍රහයක් තියෙනවා බුදුන් වහන්සේට වැටහිමක් තියෙනවා තපස්වරු නිකන් තපස්සාවකින් නැහැ තපස්වරු දන්නවා මේ අසකනනාසේ දිව පිනවීමෙන් පළක් නැහැ කියලා ඒව පිනවීම අත්හැරීමයි තපස කියන්නේ වැටහෙනවනේ ඒක දැන් පිනවන්නේ ඕන කාම්භූමියනේ එතකොට ඉන්නවනේ ගිහියෙක් විදියට එතකොට ඒක අත්හැරියොත් තමයි තපසක් වෙන්නේ භ්‍රමචාරී වෙන්නේ වැටහෙනවනේ. එතකොට ඒව අත්හරිනවා කියන්නේ එයා එයා මේ ආයතන වලින් මිදෙන මාවතේ ඉන්නේ සලායතන නිරෝධය හොයන්නේ. සලායතන එතකොට ආයතනයක් හැදෙන්නේ එළිය අපි හිත හිතන දේ එළියේ තියෙනවා සාමාන්‍ය ඕනම කෙනෙකුට හිතනවනේ මේ අපි හිතනවද එළියේ තියෙනවද කියලා. හිතන දේ නැති බව එනවනේ. ඔන්න ඕතනනේ අරගලේ තියෙන තපස්වරුන්ගේ. එතකොට ඒක බාහියට කෙලින්ම කිව්වහම දිත්තේ දිත්ත මත්තම් බාහිය දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ කියලා බාහියට ඒක වැටෙනවා. ඒක වැටෙනවා මේ හොඳට මෙනෙහි කරලා ඇත්තටම මේ නිවන් මාර්ගයට ඇවිල්ලා ප්‍රායෝගිකව ඇත්තටම මේ මේ මේ මග තුල ඉන්න කෙනෙකුට මේ ධර්මය මේ මෙහිම පැහැදිලි කරනකොට හම්බුනේ නැත්තම් තමයි පුදුම. අපේ ගාමනාට ධාරි ඒකකොට යාට පෙර පෙර කර්මල තියෙනවා නේද? කර්මාවෝධය කරගන්න තරම්. ඒවා ඒවා කියන්නේ ඔබතුමියනේ. මේ ඒවා කියන්නේ පෘථග්ජන මිනිස්සුනේ. ඒවා කියන්නේ පෘථග්ජන භූමියේ ඉන්න සිතුවිලි වලින් ඒවා දකින එයා සිතුවිලිනේ දකින්නේ. එයා කර්ම භූමියේ ඉන්නේ. පෘථග්ජන භූමියේ ලෞකික භූමිය කර්ම භූමිය. ලෝකෝත්තර භූමිය ඇවිලා මේ හේතුඵල ධමනේ මේ කර්ම විශේෂනේ කර්මඵලනේ කර්මඵල එක්කෙනා හිතන් ඉන්නවා මෙයාට එහෙනම් කර්මයක් තියෙන්න ඕනේ ආයෙ නම් ඒ කර්මය අනුව තමයි මේ විපාක තියෙන්නේ එයා ඒක ඒක සුරංගනා කතාව කියනවා අපේ අංගාට අර ධර්මමාන ආනන්ද ස්වාමීන් වහන්සේ මොකක්ද වෙනකන් ඒක දැනගෙන දැනගෙන ඉඳලා අහුනේ ඉතින් ආනන්ද අපි ආනන්ද රහතනාන්තය අපි ධර්ම භාණ්ඩාගාරේ ධර්මයක් එක්කම ඉඳලා ඒක පසක් කරගන්න බැරි වෙන හේතුව මො ඒක මොකක් වගේද දකින්න ස්වාමීනාන්ත ඒකත් ආනන්ද හාමුදුරුව ගොඩක් වෙලාවට දැක්කේ බාහිරින්නේ ආනන්ද හාමුදුරුව ඇත්තටම ආනන්ද හාමුදුරුවන්ට තිබුණානේ මෙතන බුදු කියලා කෙනෙක් හිටියානේ. බුදුන් වහන්සේ කියලා කෙනෙක් හිටියානේ. ආනන්ද හැමතුරු ඒකනේ අල්ලන් හිටියේ. මේ බුදුන් වහන්සේ කියලානේ. නමුත් මෙතන මේ ධර්මය ආවදුරහා බුද්ධ කියලා කෙනෙක් නැහැනේ. දැන් බාහිරත් දෙයක් නැත්තම් සිතේ දෙයක් නැත්තම් ශුන්‍යතාවයට එනවනේ. ඒ ශුන්‍යතාවය තුලයි බුද්ධ ස්වභාවය තියෙන්නේ. ශුන්‍යතාවය තුල බුද්ධ ස්වභාවය. බුද්ධ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයිනේ. දැන් බුදුන් වහන්සේ ගාශීෂේ බෝධි මූලේ ඔය අලුයම දැන් ඔය මැදියම තුන්යම ඔය කාම භූමිය රූප භූමිය අරූප භූමිය ජය අරගෙන ඔය 31 ලෝක ධාතුවම සිත තුළින් දැකලා මිදිලා ත්‍රිලෝක නාථ කියලා සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවානේ. හැබැයි ඔබතුමී නිකන් අර බලන්න කිසිම මිනිහෙක් දන්නේ නැහැ. බුදුන් වහන්සේ ගාශීෂේ බෝධිමුලේ බුද්ධත්වයටපත් වෙලා ඒ වනාන්තරයෙන් එළියට එනකොට කිසිම කෙනෙක් නැහැ. සෙනගක් නැහැ පිරෙන්නේ. කවුරුත් නැහැ. උපක හම්බ වෙනවා මගදී. උපකහනවා ස්වාමීනි ඔබ මිනිස්සෙක්ද? නෑ මම මිනිස්සෙක් නෙමෙයි. බුදුනාසේ කියනවා නෑ මම මිනිස්සෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ අහනවා. එතකොට ඉතින් බුදුන් වහන්සේ බුද්ධ කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. එතකොට බුදුන් වහන්සේ බුද්ධ කියන්නේ සිද්ධාර්ථ කයට නෙමෙයි. බුද්ධ කියන්නේ මේ මේ ශුන්‍යතා ඒ කියන්නේ බාහිර දෙයක් නැති බව දකිනවා නම් සිතේ දෙයක් නැති බව දකිනවා නම් එතනින් අවදි වෙනවා ශුන්‍යතාවයට. ඒ ශුන්‍යතාවය තුළ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. බාහිර දෙයක් තිබ්බොත් ඒ දෙයම තමයි කෙනා කියන්නේ. ප්‍රතිබිම්බයක්. ඒතර බාහිර දෙයක් නැති වෙනකොටම තමනුත් නැති වෙනවා. ඒක ඒක ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්න අපේ දේශනාවල මේවා හොඳට පැහැදිලි කරනවා. ඒක හැමෝටම හම්බෙනවා පේනවා ඒවා අහනකොට. එතකොට එතනින් යා ශුන්‍යතාවයට එනවා කියන්නේ එතන කෙනෙක් නැහැ. ඒ කෙනෙක් ඉන්න ශුන්‍යතාවේ වේදේ තියෙන්නේ. Taman ශුන්‍ය වෙලා ඉන්නවා අර ධ්‍යානෙත් එක්කලා සමාධිය තුල. මෙතන එහෙම දෙයක් නැහැ. නිගණ්ඨ ධර්මයේනේ. මෙතන සම්පූර්ණයෙන්ම කෙනා නැති වෙනවා. කෙනත් එක්ක කෙනත් නැති වෙලා මෙතන බාහිරත් හම්බ වෙන්නේ නැහැ, සිතෙත් හම්බ වෙන්නේ නැහැ, ශුන්‍යතාවයට අවදි වෙනවා. ඒ අවදිය මේ මොහොතේ ඔබතුමීට එනවා මේ ධර්මය හරියට අවබෝධ වුණොත්. මේක එච්චර අපහසු කාර්යයක් නෙමෙයි. අන්නේ අවදිය තුල බුද්ධ ස්වභාවයයි තියෙන්නේ. ඒකයි සිතුවිලි වල සිතුවිලි වල ඉන්නකන් ඒ අවදිය එන්නේ නැහැ. සිතුවිලි කියන්නේ නාමයේ රූපයයි. බාහිර පොත කියලා ගත්තොත් ඒක සිතුවිල්ල. සිත කියලා ගත්තත් ඒක සිතුවිල්ල. ඒ දෙකම මිදුණොත් සිතුවිල්ලෙන් මිදෙනවා. එතකොට නාම රූප පරිච්ඡේද ඥාණයට එනවා. පච්චේ පරිග්ඝා ඥාණයට. එහෙම වුණොත් ඒ අවදි වෙන්නේ එතනයි අවදියේ සම්මා දිට්ඨියට එන්නේ. මිත්‍යා දෘෂ්ටික භූමිය, අවිද්‍යා භූමිය මෙතනයි තියෙන්නේ නාම රූප තියෙන තැන. ඒ නාම රූප වල මිදෙරතන විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝකපං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති එත්ත දීගත රස්සං වා අනාතුල සුභාසම එත්ත නාමංච රූපංච එත්තේසං උපරොජ්ජති කිව්වේ ඒකයි නාම රූප උපරොජ්ජනේ වුණතර විඤ්ඤාතේන නිරෝධේන එත්තේසං උපරොජ්ජති අන්න එතන තමයි එන්නේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය එතකන් ආරෂ්ඨක මාර්ගේ කවුරුත් නැහැ. ආරෂ්ඨක මාර්ගේ හම්බ වෙන්නේ ඒ සිතුවිලි වලින් මිදුණු තැන. මේ මේ ලෝකේ ඇත්තක් නොවන තැන. බාහිර සිතේ දෙකෙන්ම මිදුණු තැන. නාමයෙන් රූපයෙන් මිදුණු තැනයි ආර්ය භූමිය හම්බ වෙන්නේ. ඒ ආරි භූමිය මුලින් දැනුමට හරි ඒ සුතමේ ඥානෙට හරි සත්‍ය ඥානෙට හරි එන්න ඕන. එහෙම වුණොත් තමයි ප්‍රතිපදාව තුළ ඒතරට ප්‍රායෝගික වෙන එක තමයි සිද්ධ වෙන්නේ. කෘත්‍ය ඥානෙට එන්නේ. එහෙම වුණොත් තමයි කෘතඥානෙට එන්නේ. ඥායස්ස අධිගමය නිබ්බාන සත්‍ය කිරියයි. ඥානෙ අවදි වෙන්න ඕන. ඥානෙ අවදි වෙන්නේ අර සිහිනු සිහිනුවන වැඩෙන්නේ ඥානෙ අවදි වෙන්නේ මෙන්න මේ නාම සිතුවිලි වලින් මිදෙන ස්වභාවය තුලයි. සිතුවිලි වල මිදෙන තාක් ඥානෙ අවදි වෙන්නේ නැහැනේ. එතකන් අර සිහිනුවන වර්ධනය වෙලා ඥානෙට දැනෙන බව දැනෙන්නේ නැහැ. සිතුවිලි වල නෙමෙයි මේ ඥානයද කියලා දැනෙන්නේ අන්න එතකන් නිවන් මාර්ගක් නැහැ. එතකන් සම්මා දිට්ඨියක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය භූමියේ නාම රූප නැහැ. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. එතන තමයි තියෙන්නේ සම්මා දිට්ඨියට එන තැන ආර්ය අෂ්ටාංග මාර්ගයට එන තැන ආර්ය භූමිය. එතකන් මාර්ගයක් කාටවත් නැහැ. ඉන්නේ අවිද්‍යාව තුළ මිත්‍යා දෘෂ්ටිය තුළ කොහොමද දුගතියට කොහොමද සසරට තමයි තියෙන්නේ. සසරෙන් මිදීමක් නැහැ සුගති පරායන වෙන්නේ නැහැ. සුගති පරායන වෙන එකම තැන ඒකායන මග්ගෝ අයම් භික්ඛවේ එකම තැන තමයි මෙන්න මේ නාම රූප දෙකෙන් මිදෙන තැන සත්‍ය දකින තැන බාහිරක් දෙයක් නැහැ සිතේ දෙයක් නැහැ කියලා දකින තැන. අන්න එහෙම වුණොත් තමයි ඒ බුද්ධ ස්වභාවයට අවදි වෙන්නේ. බුද්ධ කියන්නේ පුජ්‍යලේ නෙමෙයි උපක අහනවා ස්වාමීනි ඔබ මිනිස්සෙක්ද නෑ මම මිනිස්සෙක් නෙමෙයි ස්වාමීනි ඔබ දෙවියෙක්ද නෑ මම දෙවියෙක් නෙමෙයි ඔබ බ්‍රහ්මයෙක්ද නෑ මම බ්‍රහ්මයෙක් නෙමෙයි ඔබ ගන්ධබ්බේද නෑ මම ගන්ධබ්බේක් නෙමෙයි බුදුන් වහන්සේ කිසිම සත්පුරුෂයෙක් පණවන්නේ නෑ නාම රූපයක් පණවන්නේ නෑ නාම රූප නැති බුද්ධ ස්වභාවයේ බුදුන් වහන්සේ එතන වදාළනවා මම බුද්ධ වෙමි කියලා. හැබැයි බුදුන් වහන්සේ බුදු සමය තුල ඊට කල්ලොත් මම බුදුන් මම බුදුන් කිය කිය ඊට එතන කෙනෙක් හිටියා බුදු වෙලා. මෙතන කෙනෙක් නැහැ. කෙනා නැතිවීමයි බුද්ධ කියන්නේ. ඒ ලෝකෙට මුලින්ම හෙළි කරපු සම්මා සම්බුද්ධ කියන්නේ එතරයි මුලින්ම හෙළි කරපු නිසා තථාගත හිමියන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. අන්න බුද්ධ ස්වභාවය ඇතුලේ රජෙක් වෙනවා. බුදු රජාණන් වහන්සේ කියනවා. නමුත් අපිත් එතනට තමයි පත් වෙන්නේ. එතනින් අපි ශ්‍රාවක බුද්ධ වෙනවා. අපි බුද්ධ පුත්‍රයින් වෙනවා. නමුත් මේ බුද්ධ ස්වභාවයේ සෑම සිතකම තියෙනවා. ඔබතුමියගෙත් තියෙනවා. ඔබතුමියට දකින්න හැකියාවක් ලැබිලා නැහැ. ඒක නිසා ඔබතුමිය අන්ධෙක් වගේ ඉඳලා අන්ධෙක් වගේ ජීවත් වෙලා අන්ධෙක් වගේ මැරලා යනවා. ඒ මොනොත් අවිද්‍යාව භූමිය තුල මහා දුගතියකට වැටෙනවා. නමුත් මේකෙන් මිදෙන එකම දන බුදුන් වහන්සේ පෙන්නනවා. සංඥාව සුකුම වෙන මගයි. සංඥාව සුකුම වුණොත් විතරයි සුගතියක් හිමි වෙන්නේ. ඒ රාග දේශ මොහ තුනී වෙන තැනයි පින කියන්නේ සිත පිරිසුදු වෙන තැනයි රාග දේශ මොහ තුනී වෙන තැනයි ඒ සංඥාව සුකුම වෙන මගක යමෙක් යයි නම් නියත වශයෙන්ම ඒකාන්තයෙන්ම නියත සම්බෝධි පරායනයි වොස්සග්ග පරිණාම වෙනවා නිවනට නැමුණක් කොට පවතිනවා කිසිදාක දුගතියකට වැටෙන්න හේතු නැහැ මෙන්න මේ ආර්ය භූමියට හඳුනාගත්තොත් නැත්ති මේ සරණං අඤ්ඤම් වෙන සරණක් නැහැ සිතුවිලි වල ඉන්නකන් අසරණයි බුද්ධෝ මේ සරණං වරං සිතුවිලි වලින් මිදුණු තැනයි බුද්ධ ස්වභාවයයි සරණ තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ධම්මේ කියන්නේ වෙන මුකුත් නෙමෙයි බාහිර දෙයක් නැති බව දැකීම සිතේ දෙයක් නැති බව දැකීම පොත කියලා දෙයක් නැති බව දැකීම දරුවා කියලා දෙයක් නැති බව දැකීම එතනයි ස්කන්ධ දුක්ඛ කියලා බුදුන් වහන්සේ ත්‍රිපරිවට්ටන් ද්වේදසාකාරම් කියන තැන දුක්ඛ දුක සත්‍ය ස්කන්ධ දුක්ඛ කියන තැන පෙන්වන්නේ ඒ සත් දුක දුක සත්‍ය ඒ වගේමයි ආරවරු දකින්න දුකක් තියෙනවා ස්කන්ධ දුක්ඛ දරුවෙක් කියලා කෙනෙක් නැහැ. ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. විනයය ලෝකය කියන තැනට එනවා. අන්න එතනයි මේ ධර්මතාවයේ තියෙන්නේ ධර්මතාවයේ නම් දෙයක් කියලා දෙයක් නැති බවයි ඉදප්පච්චතාව ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උපජ්ජා ඉදං උප්පතති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කිව්වේ ඒ ඉදප්පච්චතාවය තුළ දෙයක් නැහැ අත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි තියෙන දෙයක් නැහැ මහණෙනි හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුජ්ජති යේ ධම්මා හේතු භගවතේ සංහේතුන් තථාගතෝ කියලා ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධර්මයක් දේශනා කරනවා කියලා කිව්වේ අන්නේ ඒ නිසයි. ඒතකොට මේ අවදි වෙන්නේ ඒ ධම්මතාවයේ ඒ ධම්මතාවයේ දකින්නවා කියන්නේ ධර්ම කියන්නේ ධම්ම කියන්නේ දෙයක් නැති බවයි. මේ ලෝකේ දෙයක් නැති බව දැකීමයි නත්ති මේ සරණං අඤ්ඤං යමෙක් අසරණ වෙලා ඉන්නවා නම් ඒ සිතුවිලි නිසා ඒ සිතුවිලි වල දෙයක් නැති බව දැක්කොත් ඒ නත්ති මේ සරණං අඤ්ඤං වෙන සරණක් නැහැ. ධම්මෝ මේ සරණං වරක් දෙයක් නැති බව දකින්න තැන සියලු දුකෙන් මිදෙනවා ඒ බුද්ධ ස්වභාවයේ සිතුවිලි වලින් මිදෙන තැන සියලු දුකෙන් මිදෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කිව්වේ මේ සිතට එන අරමුණයි සිත කියන්නේ. අපි මෙච්චර කතා කරත් අපිට තියෙන එක දෙයයි ප්‍රතිපදාව. බුදුන් වහන්සේ ප්‍රතිපදාව පෙන්නනවා. සිතට එන අරමුණේ සත්‍ය දකි. ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි කලෙත්තේ කියලා. එහෙනම් සිතට එන අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ එනේන අරමුණ දැක දැක මිදෙන තැනයි සංඝ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කිව්වේ අන්නේ අන්නේ එන එන අරමුණ දැකලා මිදෙන එකයි. දැන් මාණික්‍ය තුනක් තියෙනවා. තෙරුවන් බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. මේ ආර්ය භූමිය ස්පර්ශ කරන්න යමෙද්ද ඒ සෝතාපන්න ආර්යයන් වහන්සේලාට පමණයි තෙරුවන් සරණ යා හැක්කේ කිව්වේ ඒකයි. දැන් මොකද හිතෙන්නේ? සාදු අපේ තොම්නාස කොන්ට ඇදිලා දුන්නා අපි මාර්ගේ යන්න තමයි දැන් හොයන්නේ ඒක ටික දකින්න තමයි දැන් තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ පිහිටින් හරි අපිට ඒක ලැබෙන්නේ නැහැ මේ භවයේදී නේ පවත්තට කියන්නේ නැතිවෙන්නේ ගොඩක් ඔබතුමිය මේ දැන් පිරිසිදු කරගෙන ධර්ම කාරණා ගොඩාක් දැන් ගොඩාක් තියෙනකොට ඒ ඔක්කොම හොඳට ගලපුවාම ඔක්කොම පිරිසිදු වෙලා එනවා ඔය ඒකන් සාන්තං ඒතම් ප්‍රණීතං එරිදා සබ්බ සංඛාර සමතෝ කියන ඒ සාන්ත ප්‍රණීත සුවේ තියෙන මේ සියලු සිතුවිලි වල සමතේ වුණතන සබ්බ සංඛාර සමතේ වුණතන සබ්බුපති පටිනිස්සග්ගෝ මේ තාක් උපදී උපාදාන වෙලා තියෙන උපදී ගොඩවල් සේරම අත්හැරලා යන්නේ මේ සත්‍ය අවබෝධ වෙනකොට විරාගෝ නිරෝධෝ නිබ්බානෝ තනක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ එයයි නිවන් මඟ ඒ නිවන් මඟට තිරුවන් සරණයි තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ